මහා තණ්හා සංකය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියන් විහෙරති දේශවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමේන සාතිස්ස නාම බික්කුණෝ කේවට්ට පුත්තස්ස ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං හෝතේ අතහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහා තතේ විදං විඥානං සන්ධාවතේ සංසරතේ අනඤ්ඤන්තේ අස්සෝසුන් කෝ සම්බහුලා බික්ඛෝ සාතිස්ස කිරණාම බික්ඛෝනෝ කේවට්ට පුත්තස්ස ඒව රූපං පාපකං දිට්ඨේ ගතං uppannං තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහා අතේවිදම් විඥානං සන්ධාවතේ සංසරතේ අනඤ්ඤන්තේ අතකෝතේ බික්ඛෝ යේන සාතේ බික්ඛෝ කේවට්ඨ පුත්තෝ තේනුපසංඛමින්සු උපසංඛමේत्वा සාතින් බික්ඛුං කේවට්ඨ පුත්තං ඒතදවෝචොන් සච්ඡං තිරතේ ආවසෝ සාති ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං අතහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහත් අතේ විදං විඥානං සන්ධාවතේ සංසරතේ අනඤ්ඤන්ති එවං ව්‍යාකෝ අහං ආවසෝ භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහත් අතේ වේදං විඥානං සන්ධාවතේ සංසරතේ අනඤ්ඤන්ති අතකෝ තේ බෙක්ඛෝ සාතෙන් බෙක්ඛොං කේවට්ට පුත්තං ඒ තස්මා පාපකා දිත්තේ ගතා විවේචේතු කාමා සමනුයොඤ්ජන්තේ සමනුගාහන්තේ සමනුභාසන්තේ මා එවං ආවුසෝ සාතේ අවචේ මා භගවන්තං අබ්භාචික්ඛේ නහි සාධෝ භගවතෝ අබ්භක්ඛානම් නහි භගවා එවං වදෙය්‍ය අනේක පරියායේන හාඋසෝ සාතේ පටිච්ච සමුප්පන්නං විඥානං බුත්තං භගවතා අඤ්ඤත්‍ර පච්චයානත්තේ විඥානස්ස සම්භවෝති එවං පිකෝ සාති බික්ඛෝ කේවට්ඨ කුත්තෝ තේහි බික්ඛෝහි සමනෝ යුඤ්ජියමානෝ සමනුගාහීයමානෝ සමනුභාසීයමානෝ තදේව පාපකං දෙක්ඛේ ගතං තාමසා පරාමස්ස අබිනිවිස්සවෝ හරති එවං ව්‍යාකෝ අහං ආවුසෝ භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහත් තතේවිදං විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤන්ති යතෝ කෝතේ බික්ඛෝ නාසක්ඛින්සෝ සාතෙන් බික්ඛුං කේවට්ට පුත්තං ඒතස්මා පාපකා දික්ඛිගතා විවේචේතුම් අත යේන භගවා තේනුපසංඛමින්සෝ උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ ඒකමන්තං නිසින්නා කෝතේ බික්ඛෝ භගවන්තං ඒතදවෝචුන් සාතිස්ස නාම භන්තේ බික්ඛුනෝ කේවට පුත්තස්ස ඒව රූපං පාපකං දිඨේ ගතං uppannam තතහම් භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහත් තතේ විදං විඥානං සන්ධාවතේ සංසරතේ අනඤ්ඤන්තේ අස්සොම්ම කෝමයන් බන්තේ සාතිස්ස කිරනාම භික්ඛුනෝ කේවට්ට පුත්තස්ස ඒව රූපම් පාපකං දෙට්ඨේ ගතං uppannං තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහත් තතේ විදම් විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤන්තේ අත කෝ මයං භන්තේ යේන සාතේ බික්ඛෝ කේවට්ට පුත්තෝ තේන උපසංකමින්හ උපසංකමේत्वा සාතෙන් බික්ඛුං කේවට්ට පුත්තං ඒතදවෝචුම්හ සච්ඡං කිරතේ ආවසෝ සාතේ ඒව රූපං පාපකං දික්ඛගතං uppannam තතහං භගවතා ධම්මං දේශිතං ආජානාමේ තතේවිදම් විඥානං සන්ධාවතේ සංසරතේ අනඤ්ඤන්තේ එවං බුත්තේ බන්තේ සාතේ බික්ඛෝ කේවට්ට පුත්තෝ අම්හේ ඒතදවෝච එවං ද්‍යාකෝ අහං ආවසෝ භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා තතේවිදං විඥානං සන්ධාවතේ සංසරතේ අනඤ්ඤන්තේ අතහ කෝමයන් බන්තේ සාතින් බික්ඛුං කේවට්ට පුත්තං ඒතස්මා පාපකා දිට්ඨිගතා විවේචේතු කාමාං සමනුයොංජිම්හ සමනුගාහිම්ම සමනුභාසිම්හ මා එවං ආවුසෝ සාති අවච මා භගවන්තං අබ්භාචික්ඛේ නහි සාදෝ භගවතෝ අබ්බක්ඛානම් නහි භගවා එවං වදෙය්‍ය අනේක පරියායේන හාවසෝ සාතේ පටිච්ච සමුප්පන්නං විඥානං බුද්ධං භගවතාං අඤ්ඤස්තර පච්චයානත්තේ විඥානස්ස සම්භවෝති එවං පිඛෝ බන්තේ සාතේ බික්ඛෝ කේවට්ට පුත්තෝ අම්මේහි සමනුයොංජිය මානෝ සමනුගාහිය මානෝ සමනුභාසිය මානෝ අදේව පාපකං දිට්ඨිගතං තාමසා පරාමස්ස අබිනිවිස්සවෝ හරති එවං ව්‍යාකෝ අහං ආවසෝ භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා තතේ විදම් විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤන්ති යතෝ කෝමයං බන්තේ නාසක්ඛිම්ම සාතින් දෙක්ඛුං කේවට්ඨ පුත්තං ඒතස්මා පාපකා දිත්තේ ගතා විවේචේතුම් අතමයන් ඒතමත්හං භගවතෝ ආරෝචේමාති අතකෝ භගවා අඤ්ඤතරං වික්ඛුං ආමන්තේසි ඒහි තං වික්ඛෝ මම වචනේන සාතින් වික්ඛුං කේවට්ට පුත්තං ආමන්තේසි සත්තා තං ආවුසෝ සාතේ ආමන්තේති තේ ඒවන් බන්තේ තිකෝසෝ බික්ඛෝ භගවතෝ පටිස්සොත්වායේන සාති බික්ඛෝ කේවට්ට පුත්තෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा සාතින් බික්ඛුම් කේවට්ට පුත්තං ඒතදවෝච සත්තාත් තං ආවසෝ සාති ආමන්තේති තේ ඒවමාවසෝතිකෝ සාති බික්ඛෝ කේවට්ට පුත්තෝ තස්ස බික්ඛුනෝ පටිස්සොත්වා යේන භගවා තේන උපසංකමේ උපසංකමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නම් කෝ සාතිම් බික්ඛුං කේවට්ට පුත්තං භගවා ඒතදවෝච සච්ඡං කිරතේ සාති ඒව රූපං පාපකං දිත්තේ ගතං uppannanti තථාහම් භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහත් අතේ විදං විඥානං සන්ධාවතේ සංසරතේ අනඤ්ඤන්තේ එවං බ්‍යාකෝ අහං බන්තේ භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහත් අතේ විදං විඥානං සන්ධාවතේ සංසරතේ අනඤ්ඤන්තේ කතමන් සංසාති විඥානන්තේ යවායන් බන්තේ වදෝ වදෙය්‍යෝ తත්‍ර తත්‍ර කල්යාණ පාපකානං කම්මානං විපාකං පටේ සංවේදේති තී කස්සනුකෝ නාම සම්මෝඝ පුරිස මයා ඒවං ධම්මං දේශිතං ආජානාසේ නනුමයා මෝග පුරිස අනේක පරියායේන පටිච්ච සමුප්පන්නං විඥානං බුත්තං අඤ්ඤතර පච්චයානත්ථි විඥානස්ස සම්භවෝති අතජපනසම් මෝග පුරිස අත්තනා දුග්ග හේතේන අම්හේ චේව අබ්භාචික්ඛසේ අත්තානං ච කනසේ බහුං ච අපුඤ්ඤං පසවසේත් සංහිතේ මෝඝ පුරිස භවිස්සති දීඝරත්තම් අහිතාය දුක්ඛායාති අතකෝ භගවා භික්ඛෝ ආමන්තේ සීත්ඛංකින් මඤ්ඤත භික්ඛවේ අපිනයං සාතේ භික්ඛෝ කේවට්ට පුත්තෝ උස්මි කතෝපි ඉමස්මින් ධම්ම විනයේති කිං හි සියා භන්තේ නොහෙතං භන්තේති ඒවන් වුත්තේ ශාතේ බෙක්ඛෝ කේවට්ට පුත්තෝ තොන්නේ බොහෝතෝ මංකො බොහෝතෝ පත්තක්ඛන්தோ අදෝ මුකෝ පජ්ජායන්තෝ අපපටි බහනෝ නිසේදී අතකෝ භගවා ශාතෙන් බෙක්ඛුන් කේවට්ට පුත්තං තොන්නේ බොහෝතං මංකෝ බොහෝතං පත්තක්ඛන්දං අදෝ මුඛං පජ්ජායන්තං අපපටිභානං විදිත්වා සාතින් බික්ඛුං කේවට්ට පුත්තං ඒතදවෝච පඤ්ඤායිස්සසේ කෝත්වම් මෝඝ පුරිස ඒතේන සකේන පාපකේන දිත්තේ ගතේන ඉදාහං බික්ඛෝ පටිපොච්චිසාමේති අතකෝ භගවා බික්ඛෝ ආමන්තේසේත් තුම්හෙපි මේ භික්ඛවේ ඒවං ධම්මං දේශිතං ආජානාත යතයන් සාති බික්ඛෝ කේවට්ට පුත්තෝ අත්තනා දුග්ග හේතේන අම්හේ චේව අබ්බහා චික්ඛති අත්ථානං ච ඛනතේ බහුංච පුඤ්ඤං පසවතේතේ නොහේ සංබන්තේ අනේක පරයායේන හේ නොබන්තේ පටිච්ච සමුප්පන්නං විඥානං වොත්තං භගවතා අඤ්ඤත්‍ර පච්චයා නත්තේ විඥානස්ස සම්භවෝති සාදු භික්ඛවේ සාදු කෝමේ තුම්නේ භික්ඛවේ එවං ධම්මං දේශිතං ආජානාත අනේක පරියායේන හිවෝ භික්ඛවේ පටිච්ච සමුප්පන්නං විඥානං වොත්තං මයා අඤ්ඤතර පච්චයානත්තේ විඥානස්ස සම්භවෝති අතච පනායන් සාතේ බෙක්ඛෝ කේවට්ට පුත්තෝ අත්තනා දුග්ග හේතේන අම්මේ චේව අබ්බාචික්ඛති අත්ථානං ච කනතේ බහුංච අපුඤ්ඤම් පසවතේ තං හේතස්ස මෝඝ පුරිසස්ස භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය යඤ්ඤදේව භික්ඛවේ පච්චයං පටිච්ච uppajjati විඥානං තේන තේනේව සංඛං ගච්ඡති චක්ඛුංච පටිච්ච රූපේච uppajjati චක්ඛු විඥානං චක්ඛු විඥානං තේව සංඛං ගච්ඡති සෝතංච පටිච්ච සද්දේච uppajjati විඥානං සෝත විඥානං තේව සංඛං ගච්ඡති ගහනංච පටිච්ච ගන්ධේච uppajjate විඥානං ගහන විඥානං සේව සංඛං ගච්ඡති ජීවහංච පටිච්ච රසේච uppajjate විඥානං ජීවහා විඥානං සේව සංඛං ගච්ඡති කායංච පටිච්ච පොට්ඨබ්බේච uppajjate විඥානං කාය විඥානං සේව සංඛං ගච්ඡති මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති විඥානං මනෝ විඥානං තේව සංඛං ගච්ඡති සේයතා විබෙක්කවේ යඤ්ඤ දේව පච්චයන් පටිච්ච අග්ගේ ජලතේ තේන තේනේව සංඛං ගච්ඡති කට්ඨංච පටිච්ච අග්ගේ ජලතේ කට්ඨග්ගිතේව සංඛං ගච්ඡති සකලිකංච පටිච්ච අග්ගජලතේ සකලිකග්ගේ තේව සංඛං ගච්ඡති තිනංච පටිච්ච අග්ගජලතේ තිනග්ගතේව සංඛං ගච්ඡති ගෝමයංච පටිච්ච අග්ගජලතේ ගෝමයග්ගය තේව සංඛං ගච්ඡති තුසංච පටිච්ච අග්ගේ ජලතේ තුසග්ගතේව සංඛං ගච්ඡති සංඛාරංච පටිච්ච අග්ගේ ජලතේ සංඛාරග්ගේ තේව සංඛං ගච්ඡති ඒවමේව කෝ භික්ඛවේ යඤ්ඤ දේව පච්චයන් පටිච්ච උප්පජ්ජති විඥානං තේන තේනේව සංඛං ගච්ඡති චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති විඥානං චක්ඛු විඥානං තේව සංඛං ගච්ඡති සෝතංච පටිච්ච සද්දේච uppajjati විඥානං සෝත විඥානං තේව සංඛං ගච්ඡති ගහනංච පටිච්ච ගන්ධේච uppajjati විඥානං ගහන විඥානං තේව සංඛං ගච්ඡති ජීවහංච පටිච්ච රසේච uppajjati විඥානං ජීවහා විඥානං තේව සංඛං ගච්ඡති කායංච පටිච්ච පොට්ටම්බේච uppajjati විඥානං කාය විඥානං තේව සංඛං ගච්ඡති මනංච පටිච්ච ධම්මේච uppajjati විඥානං මනෝ විඥානං තේව සංඛං ගච්ඡති බොහෝතමෙදන්ති බෙක්ඛවේ පස්සතහාති එවං බන්තේ තදාහාර සම්භවಂತಿ බෙක්ඛවේ පස්සතහාති එවං බන්තේ තදාහාර නිරෝධායන් බොහෝතං තං නිරෝධ ධම්මන්ති වික්ඛවේ පස්සතාති එවං බන්තේ බොහෝතමිදං නෝ සුඛේ වික්ඛවේ සංඛාතෝ uppajjati විචිකිච්ඡාති එවං බන්තේ තදාහාර සම්භවන් නෝ සුඛේ වික්ඛවේ සංඛාතෝ uppajjati විචිකිච්ඡාති එවං බන්තේ අදාහාර නිරෝධායන් බොහෝතං සංනිරෝධ ධම්මන්නෝ සුඛේ භික්ඛවේ සංඛාතෝ uppajjati විචිකිච්ඡාති එවං බන්තේ බොහෝතමිදන්ති භික්ඛවේ යතා බොහෝතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා විචිකිච්ඡා සාපහේයතේ තේ එවං බන්තේ තදාහාර සම්භවಂತಿ භික්ඛවේ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා විචිකිච්ඡා සාපහේ යතේති එවං බන්තේ තදාහාර නිරෝධායන් භූතං සං නිරෝධ ධම්මಂತಿ භික්ඛවේ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා විචිකිච්ඡා සාපහේ යතේති එවං බන්තේ බොහෝතමිදන්ති භික්ඛවේ ඉතිපිවෝ එත්ථ නිබ්බේ විචිකිච්ඡාති එවං බන්තේ තදාහාර සම්භවಂತಿ භික්ඛවේ ඉතිපිවෝ එත්ථ නිබ්බේ විචිකිච්ඡාති එවං බන්තේ තදාහාර නිරෝධායම් බොහෝතං තං නිරෝධ ධම්මන්ති භික්ඛවේ ඉතිපිවෝ එත්ථ නිබ්බේ විචිකිච්ඡාති එවං බන්තේ බෝසමිදන්ති භික්ඛවේ යතහා බෝතං සම්මප්පඤ්ඤාය සුදෙඨන්තේ එවං බන්තේ පදාහාර සම්භවಂತಿ භික්ඛවේ යතහා බෝතං සම්මප්පඤ්ඤාය සුදෙඨන්තේ එවං බන්තේ පදාහාර නිරෝධායන් බෝතං සං නිරෝධ ධම්මන්ති භික්ඛවේ යතහා බෝතං සම්මප්පඤ්ඤාය සුදෙඨන්තේ එවං බන්තේ ඉමං ච තුම්හි භික්ඛවේ දික්ඛින් එවං පරිසුද්ධං එවං පරියෝදාසං අල්ලේයේත කේලායේත ධනායේත මමායේත අපිනුතුම්හි භික්ඛවේ කුල්ලූපමන් ධම්මං දේශිතං ආජානේයාත නිත්තරණත්ථායනෝ ගහනත්ථායාති නොහේ සංබන්තේ ඉමංචේ තුම්මේ භික්ඛවේ දිච්ඡෙන් එවං පරිසුද්ධං එවං පරියෝධාතං න අල්ලේයේත න කේලායේත න ධනායේත න මමායේත අපිනුතුම්මේ භික්ඛවේ කුල්ලෝපමං ධම්මං දේශිතං ආජානෙයාත නිත්තරණත්තායනෝ ගහනත්තායාති එවං බන්තේ චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්බවේසේනං වා අනුග්ගහාය කතමේ චත්තාරෝ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා පස්සෝ ဒ උතියෝ මනෝ සංචේතනාත් හතියා විඥානං චතුත්ථං ඉමේච භික්ඛවේ චත්තාරෝ ආහාරා කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පබවා ඉමේ චත්තාරෝ ආහාරා සංහා නිදානා සංහා සමුදයා සංහා ජාතිකා සංහා පබවා තණ්හා ඡායම් භික්ඛවේ කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පබවා තණ්හා වේදනා නිදානා වේදනා සමුදයා වේදනා ජාතිකා වේදනා භවවා වේදනා ඡායම් වික්ඛවේ කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං භවවා වේදනා පස්ස නිදානා පස්ස සමුදයා පස්ස ජාතිකා පස්ස භවවා පස්සෝ ඡායම් භික්ඛවේ කිං නිදානෝ කිං සමුදයෝ කිං ජාතිකෝ කිං පබවෝ පස්සෝ සලායතන නිදානෝ සලායතන සමුදයෝ සලායතන ජාතිකෝ සලායතන පබවෝ සලායතනං චිදම් භික්ඛවේ කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පබවං සලායතනං නාම රූප නිදානං නාම රූප සමුදයං නාම රූප ජාතිකං නාම රූපප්පබවං නාම රූපං චිරං වික්ඛවේ කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පබවං නාම රූපං විඥාන නිදානං විඥාන සමුදයං විඥාන ජාතිකං විඥානප්පබවං විඥානං චිරං වික්ඛවේ කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පබවං විඥානං සංඛාර නිදානං සංඛාර සමුදයං සංඛාර ජාතිකං සංඛාරප්පබවං සංඛාරාචමේ භික්ඛවේ කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පබවා සංඛාරා අවිජ්ජා නිදානා අවිජ්ජා සමුදයා අවිජ්ජා ජාතිකා අවිජ්ජා පබවා ඉතිකෝ භික්ඛවේ අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාරපච්චයා විඥානං විඥානපච්චයා නාම රූපං නාම රූපපච්චයා සලායතනං සලායතනපච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාතේ ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස සමුදයෝ හෝති ජාතිපච්චයා ජරා මරණන්තේ ඉති කෝපනේ සංගොත්තං ජාතිපච්චයානුකෝ භික්ඛවේ ජරා මරණං නොවා කතං වෝ එත්ථ හෝති තී ජාතිපච්චයා භන්තේ ජරා මරණං එවං නෝ එත්ත හෝති ජාතිපච්චයා ජරා මරණං තේ භවපච්චයා ජාතේති ඉති කෝපනේතං බුත්තං භවපච්චයානුකෝ භික්ඛවේ ජාතේ නොවා කතං වෝ එත්ත හෝති තේ භවපච්චයා භන්තේ ජාතේ ඒවන්නෝ එත්ථ හෝති භවපච්චයා ජාතේති උපාදානපච්චයා භවෝති ඉති කෝපනේසං උත්තම් උපාදානපච්චයානුකෝ භික්ඛවේ භවෝ නොවා කතං වෝ එත්ථ හෝති තී උපාදානපච්චයා භන්තේ භවෝ එවං නො එත්ථ හෝති උපාදානපච්චයා භවෝති තණ්හාපච්චයා උපාදානන්ති ඉති කෝපනේසං උත්තම් තණ්හා පච්චයානුකෝ භික්ඛවේ උපාදානම් නොවා කතං වෝ එත්ත හෝති තී තණ්හා පච්චයා භන්තේ උපාදානම් එවන්නෝ එත්ත හෝති තණ්හා පච්චයා උපාදානන්ති වේදනා පච්චයා තණ්හාතේ ඉතිකෝපනේතං උත්තං වේදනා පච්චයානුකෝ භික්ඛවේ තණ්හා නොවා කතං වෝ එත්ථ හෝති තී වේදනා පච්චයා භන්තේ තණ්හා ඒවන්නෝ එත්ථ හෝති වේදනා පච්චයා තණ්හාති පස්ස පච්චයා වේදනාති ඉති කෝපනේ සංබුත්තම් පස්ස පච්චයානුකෝ භික්ඛවේ වේදනා නොවා පතංගෝ එත්ථ හෝති තී පස්ස පච්චයා භන්තේ වේදනා එවන්නෝ එත්ථ හෝති පස්ස පච්චයා වේදනාති සලායතන පච්චයා පස්සෝති ඉති කෝ පනේ සංගුත්තම් සලායතන පච්චයානුකෝ භික්ඛවේ පස්සෝ නොවා කතං වෝ එත්ථ හෝති තී සලායතන පච්චයා භන්තේ පස්සෝ ඒවන්නෝ එත්ත හෝති සලායතන පච්චයා පස්සෝ නාම රූප පච්චයා සලායතනන්ති ඉති කොහොපනේ සංවුත්තම් නාම රූප පච්චයානුකෝ භික්ඛවේ සලායතනං නොවා කතං වෝ එත්ත හෝති තී නාම රූප පච්චයා බන්තේ සලායතනං එවං නෝ එත්ත හෝති නාම රූප පත්‍යා සලායතනං තේ විඥාන පත්‍යා නාම රූපං තේ ඉති කොහොපනේ සංබුද්ධං විඥාන පත්‍යා නුකෝ භික්ඛවේ නාම රූපං නොවා කතං වෝ එත්ථ හෝති තේ විඥාන පත්‍යා භන්තේ නාම රූපං එවන්නෝ එත්ථ හෝති විඥාන පත්‍යා නාම රූපං තේ සංඛාරපච්චයා විඥානන්තේ ඉති කෝපනේ සංවොත්තං සංඛාරපච්චයා නුකෝ භික්ඛවේ විඥානං නොවා කතං වෝ එත්ථ හෝති තේ සංඛාරපච්චයා භන්තේ විඥානං ඒවන්නෝ එත්ථ හෝති සංඛාරපච්චයා විඥානන්තේ අවිද්‍යාපච්චයා සංඛාරාතේ ඉති කෝපනේ සංවුත්තං අවිද්‍යාපච්චයානුකෝ භික්ඛවේ සංඛාරානෝවා කතං වෝ එත්ත හෝති තේ අවිද්‍යාපච්චයා බන්තේ සංඛාරා එවන්නෝ එත්ත හෝති අවිද්‍යාපච්චයා සංඛාරාතේ සාදෝ භික්ඛවේ ඉති කෝ භික්ඛවේ තුම්හෙති එවං වදේත අහං තේවං වදාමි ඉමස්මින් සතේ ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති යදිදං අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා සංහා සංහා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ පායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ ඛණ්ඩස්ස සමුදයෝ හෝති අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා සංහා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ කායාසා නිරුද්ධන්ති ඒවමේ සස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස නිරෝධෝ හෝති ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝති ඉති කෝපනේ සංවුත්තං ජාති නිරෝධානුකෝ භික්ඛවේ ජරා මරණ නිරෝධෝ නොවා කතං ඕ එත්ථ හෝති තී ජාති නිරෝධා බන්තේ ජරා මරණ නිරෝධෝ එවන්නෝ එත්ථ හෝති ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ තී භව නිරෝධා ජාති නිරෝධෝ තීති කෝ අනේ සංගුත්තම් භව නිරෝධානුකෝ භික්ඛවේ ජාති නිරෝධෝ නොවා කතං වෝ එත් හෝති තී භව නිරෝධා භන්තේ ජාති නිරෝධෝ එවං නෝ එත් හෝති භව නිරෝධා ජාති නිරෝධෝ තී උපාදාන නිරෝධා භව නිරෝධෝති ඉති කෝ ඵනේ සංවුත්තම් උපාදාන නිරෝධානුකෝ භික්ඛවේ භව නිරෝධෝ නොවා කතං වෝ එත්ථ හෝති තේ උපාදාන නිරෝධා බන්තේ භව නිරෝධෝ එවං නෝ එත්ථ හෝති උපාදාන නිරෝධා භව නිරෝධෝති තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝති ඉති කෝපනේසං උත්සං තණ්හා නිරෝධානුකෝ භික්ඛවේ උපාදාන නිරෝධෝ නොවා කතං වෝ එත්ථ හෝති තී තණ්හා නිරෝධා භන්තේ උපාදාන නිරෝධෝ ඒවන්නෝ එත්ථ හෝති තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝති වේදනා නිරෝධා සංහා නිරෝධෝති ඉති කෝ පනේසං උත්සං වේදනා නිරෝධානුකෝ භික්ඛවේ සංහා නිරෝධෝ නොවා කතං වෝ එත්ථ හෝසී තී වේදනා නිරෝධා භන්තේ සංහා නිරෝධෝ එවන්නෝ එත්ථ හෝති වේදනා නිරෝධා සංහා නිරෝධෝති පස්ස නිරෝධා වේදනා නිරෝධෝති ඉති කෝ පනේ සංවුත්තම් පස්ස නිරෝධානුකෝ භික්ඛවේ වේදනා නිරෝධෝ නොවා කතං වෝ එත් හෝති තී පස්ස නිරෝධා බන්තේ වේදනා නිරෝධෝ එවන්නෝ එත් හෝති පස්ස නිරෝධා වේදනා නිරෝධෝති සලායතන නිරෝධා පස්ස නිරෝධෝති ඉති කෝ පනේ සංඋත්තම් සලායතන නිරෝධානුකෝ භික්ඛවේ පස්ස නිරෝධෝ නොවා කතං වෝ එත්ථ හෝති තී සලායතන නිරෝධා භන්තේ පස්ස නිරෝධෝ එවන්නෝ එත්ථ හෝති සලායතන නිරෝධා පස්ස නිරෝධෝති නාම රූප නිරෝධා සලායතන නිරෝධ හෝති ඉතේ කෝ පනේසං උත්තම් නාම රූප නිරෝධානුකෝ භික්ඛවේ සලායතන නිරෝධෝ නොවා කතං වෝ එච්ඡ හෝති තී නාම රූප නිරෝධා බන්තේ සලායතන නිරෝධෝ එවන්නෝ එච්ඡ හෝති නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ තී විඥාන නිරෝධා නාම රූප නිරෝධෝති ඉති කොහපනේ සංවුත්තම් විඥාන නිරෝධානුකෝ භික්ඛවේ නාම රූප නිරෝධෝ නොවා කතං වෝ එච්ඡ හෝති තේ විඥාන නිරෝධා බන්තේ නාම රූප නිරෝධෝ එවන්නෝ එච්ඡ හෝති විඥාන නිරෝධා නාම රූප නිරෝධෝති සංඛාර නිරෝධා විඥාන නිරෝධෝති ඉති කෝ කනේ සංවුත්තං සංඛාර නිරෝධානුකෝ භික්ඛවේ විඥාන නිරෝධෝ නොවා කතං වෝ එත්ථ හෝති තේ සංඛාර නිරෝධා බන්තේ විඥාන නිරෝධෝ එවන්නෝ එත්ථ හෝති සංඛාර නිරෝධා විඥාන නිරෝධෝති අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝති ඉති කෝ පනේතං වොත්තං අවිජ්ජා නිරෝධානුකෝ භික්ඛවේ සංඛාර නිරෝධෝ නොවා කතං වෝ එත්ථ හෝති තී අවිජ්ජා නිරෝධා භන්තේ සංඛාර නිරෝධෝ ඒවන්නෝ එත්ථ හෝති අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝති සාදු භික්ඛවේ ඉති කෝ භික්ඛවේ තුම්හෙති එවං වදේත අහම්පේවන් වදාමි ඉමස්මින් අසතේ ඉදන්න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති යදිදං අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා සංහා නිරෝධෝ සංහා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරුද්ධಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස නිරෝධෝ හෝති අපිනොතුම් හේ භික්ඛවේ ඒවං ඥානන්තා ඒවං පස්සන්තා පුබ්බන්තං වා පටිදාවේයාත අහෝ සිම්මනුකෝ මයං අතීත මද්ධානම් නනුකෝ අහෝ සිම්හ අතීතමද්ධානම් කින්නකෝ අහෝ සිම්හ අතීතමද්ධානම් කතන්නකෝ අහෝ සිම්හ අතීතමද්ධානම් කිං හොත්වා කිං අහෝ සිම්මනුකෝ අතීත මද්ධානන්ති නොහෙතං බන්තේ අපිනුතුම් මේ භික්ඛවේ එවං ඥානන්තා එවං පස්සන්තා අපරන්තං වා ආධාවේයාත භවිස්සාමනුකෝ මයං අනාගත මද්ධානම් නනුකෝ භවිස්සාම අනාගත මද්ධානම් කින්නකෝ භවිස්සාම අනාගත මද්ධානම් කතන්නකෝ භවිස්සාම අනාගත මද්ධානම් කිං හොත්වා කිං භවිස්සාම නුකෝ මයං අනාගත මද්ධානන්තේ නොහෙතං බන්තේ අපිනුතුම්මේ භික්ඛවේ එවං ඥානන්තා එවං පස්සන්තා ඒතරහිවා පච්චුප්පන්නං අද්ධානං අජ්ජත්තං කතං කතේ අස්සත අහන්නකෝස්මි නෝනුකෝස්මි කින්නකෝස්මි කතන්නකෝස්මි අයන්නකෝ සත්තෝ කුතෝ ආගතෝ සෝ කුහිංගාමි භවිස්සතේතේ නොහෙතං බන්තේ අපිනුතුම් හේ භික්ඛවේ එවං ඥානන්තා එවං පස්සන්තා එවං වදෙය්‍යාත සත්තානෝ ගරෝ සත්තුගාරවේනච මයං එවං වදේමාති නොහෙතං බන්තේ අපිනුතුම්හේ භික්ඛවේ ඒවං ඥානන්තා ඒවං පස්සන්තා ඒවං වදෙය්‍යාත සමනෝ නෝ ඒවමාහ සමන වචනේන ච මයං ඒවං වදේමාති නොහේ සංබන්තේ අපිනුතුම්හේ භික්ඛවේ ඒවං ඥානන්තා ඒවං පස්සන්තා අඤ්ඤං සත්තාරං උද්දිසෙය්‍යාතාති නොහේ සංබන්තේ අපිනුතුම් හේ භික්ඛවේ එවං ඥානන්තා එවං පස්සන්තා යානිතානේ පුතු සමන බ්‍රාහ්මනානම් වතකෝතුහ මංගලානේ සානිස්සාරතෝ පච්චා ගච්ඡේයා තාති නොහේතං බන්තේ නනු බෙක්ඛවේ යදේව තුම්හාකං සාමඤ්ඤාතං සාමන් දෙක්ඛං සාමං වේදිතං තදේවතුම් හේ වදේතාති ඒවන් බන්තේ සාදු භික්ඛවේ උපනේතා කෝමේ තුම්මේ භික්ඛවේ ඉමිනා සම්දිට්ඨිකේන ධම්මේන අකාලිකේන ඒහි පස්සකේන ඕපනයිකේන පච්චත්තං වේදිතබ්බේන විඤ්ඤෝහි සම්දිට්ඨිකෝ අයම් භික්ඛවේ ධම්මෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි සම්බෝ විඤ්ඤෝ හේති ඉතියන්තං උත්තං ඉදමේ සංපටිච්ඡ උත්තං තින්නං කෝපන භික්ඛවේ සම්නිපාතා ගබ්බස්සාවක්ඛන්ති හෝති ඉද මාසාපිතරෝ සම්මේ පතිතා හොන්ති මාතාචන උතුනේ හෝතේ ගණ්ඩබ්බෝච න පච්චුපට්ඨිතෝ හෝති නේවතාව ගබ්බස්සාවක්ඛන්ති හෝති ඉදමාතා පිතරෝච සම්නිපතිතා හොන්ති මාතාච උතුණී හෝති ගණ්ඩබ්බෝච න පච්චුපට්ඨිතෝ හෝති නේවතාව ගබ්බස්සාවක්ඛන්ති හෝති යතෝ ච කෝ භික්ඛවේ මාතා පිතරෝ sannipatiතා honti මාතා ච උතුනේ හෝති ගන්ධබ්බෝ ච පච්චපටිතෝ හෝති එවං තින්නම් sannipātā gabbasāvakkhanti hoti තමේනම් භික්ඛවේ මාතා නවවා දසවා මාසේ ගබ්බං කොච්චිනා පරිහරතේ මහතා සංසයේන ගරුම් බහරං අමේනම් භික්ඛවේ මාසා නවන්නං වා දසන්නං වා මාසානං අච්ඡේන විජායති මහතා සංසයේන ගරුම් භාරං අමේනම් ජාතං සමානං සකේන ලෝහිතේන පෝසේති ලෝහිතං හේතං භික්ඛවේ අරියස්ස විනයේ යදි ධම්මාතෝ තඤ්ඤං සකෝසෝ භික්ඛවේ කුමාරෝ බුද්ධිමන්වාය ඉන්ද්‍රියානම් පරිපාකමන්වාය යානිතානි කුමාරකාණං කේලාපනකානේ තේහි කේලති සේයතේදම් වංකකං ගටිකං මොක්ඛවිකං කිංගුලකං පත්තාල්හකං රතකං දනුකං සකෝසෝ භික්ඛවේ කුමාරෝ බුද්ධිමන්වාය ඉන්ද්‍රියානම් පරිපාකමන් වාය පංචේ කාම ගුණේහි සමප්පිතෝ සමංගේ භූතෝ පරිචාරේති චක්කු විඤ්ඤයේහි රූපේහි ඉත්තේහි කන්තේහි මනාපේහි පිය රූපේහි කාමෝපසංහිතේහි රජනීයේහි සෝත විඤ්ඤයේහි සද්දේහි පේයාලම් ගහන විඤ්ඤයේහි ගන්ධේහි පෙය්‍යාලම් දිවහා විඤ්ඤයේහි රසේහි පෙය්‍යාලම් කාය විඤ්ඤයේහි පොට්ටබ්බේහි ඉත්තේහි කන්තේහි මනාසේහි පිය රූපේහි කාමෝප සංහිතේහි හජනීයේහි සෝචක්ඛුනා රූපං දිස්වා පිය රූපේ රූපේ සාරජ්‍යති අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්‍යති අනුපට්ඨිත කාය සතේච විහෙරති පරිත්ත චේතසෝ පංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං අපජානාති යත්තස්ස තේ පාපකා අකුසල ධම්මා අපරිශේෂා නිරුද්ධන්ති සෝ එවං අනුරෝධ විරෝධං සමාපන්නෝ යං කිංචි වේදනම් වේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝතං වේදනං අබිනන්දති අබිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස තං වේදනං අබිනන්දතෝ අබිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දේ යා වේදනාසෝ නන්දේත් අදුපාදානං අස්සුපාදාන පච්චයා භවෝ භවපච්චයා ජාතේ ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස සමුදයෝ හෝති සෝතේන සද්දං සොත්වා පේයාලම් ගහනේන ගන්ධං ගහයිत्वा පේයාලම් ජීවහාය රසං සායිत्वा පේයාලම් කායේන පොට්ටබ්බං පුසිට්වා පේයාලම් මනසා ධම්මං විඤ්ඤාය පිය රූපේ ධම්මේ සාරජ්‍යති අප්පිය රූපේ ධම්මේ ව්‍යාපජ්ජති අනුපට්ඨිත කාය සතේච විහෙරති පරිත්ත චේතසෝත් පංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භෝතන්න පජානාසේ යත්තස්ස තේ පාපකා අකුසලා ධම්මා අපරිශේෂා නිරුද්ධන්ති සෝ එවං අනුරෝධ විරෝධං සමාපන්නෝ යං කිංචි වේදනං වේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝතං වේදනං අබිනන්දති අබිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස සංවේදනං අබිනන්දතෝ අභිවදතෝ අජ්ජෝ සායතික්ඛතෝ uppajjati nandee යා වේදනාසු නන්දේ තදුපාදානං තස්සුපාදාන පච්චයා භවෝ භවපච්චයා ජාතේ ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ ඒවමෙතස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස සමුදයෝ හෝති ඉද බික්ඛවේ තථාගතෝ ලෝකේ uppajjati අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්මකං සස්සමන බ්‍රාහ්මනින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සම්බ්‍යංජනං කේවල පරිපොන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති තන් ධම්මං සුනාති ගහපති වා ගහපති පුත්තෝ වා අඤ්‍යතරස්මින් වා කුලේ පච්චාජාතෝ සෝතං ධම්මං සොත්වා තථාගතේ සද්ධං පටිලබහති සෝතේන සද්ධා පටිලාභේන සමන්නාගතෝ ඉතේ පටි සංචෙක්ඛති සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්භෝකාසෝ පබ්බජ්ජා නයිදං සුකරං අගහරං අජ්ජාවසතා ඒකාන්ත පරිපොන්නම් ඒකාන්ත පරිසොද්ධම් සංකලිකිතම් බ්‍රහ්මචර්යයන් චරිතොම් යන්නෝනාහං කේතමස්සුං ඕහාරෙත්වා කාසායානිවත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජෙයන්ති සෝ අපරේණ සමේන අප්පං වා භෝගක්ඛන්දම් පහාය මහන්තං වා භෝගක්ඛන්දම් පහාය අප්පං වා ඥාසේ පරිවට්ඨං පහාය මහන්තං වා ඥාති පරිවට්ඨං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජතේ සෝ ඒවන් පබ්බජිතෝ සමානෝ දෙක්ඛෝනං සික්ඛා සාජීව සමාපන්නෝ පානාති පාතම් පහාය පානාති පාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ ලජ්ජේ දයාපන්නෝ සම්බ පාන බොහත හිතානුකම්පේ විහෙරති අදෙන්නා දානම් පහාය අදෙන්නා දානා පටිවිරතෝ හෝති දින්නාදායේ දින්න පාටිකංකේ අතේනේන සුචිභූතේන අත්තනා විහෙරති අබ්‍රහ්මචාරියම් පහාය බ්‍රහ්මචාරී හෝති ආරාචාරේ විරතෝ මේ තුනාගාම ධම්මා මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති සත්‍යවාදී සත්‍ය සන්ධෝත්තේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති ඊතෝ සුත්වාන අමුත්‍ර අක්ඛාතා ඉමේ සම්බේදාය අමුත්‍ර සුත්වාන ඉමේසං අක්ඛාතා අමෝසං බෙහෙදාය ඉති බින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දේ සමග්ගකරණෙන් වාචං භාසිතා හෝති පරුසං වාචං පහාය පරුසාය වාචාය පටිවිරතෝ හෝති යාසා වාචා නේලා කන්න සුඛා ප්‍රේමනීයා හදයන් ගමා පෝරේ බහුජන කන්තා බහුජන මනාපා තතහා රූපින් වාචං භාසිතා හෝති සම්පප්පලාපන් පහාය සම්පප්පලාපා පටිවිරතෝ හෝති කාලවාදී භූතවාදී අත්වාදී ධම්මවාදී විනයවාදී නිධාන වශයෙන් වාචං භාසිතා කාලේන සාපදේශං පරියන්තවතින් අත්ථ සංහිතං සෝ බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ හෝති ඒකබත්තිකෝ හෝති රත්තුපරතෝ විරතෝ විකාල භෝජනා නච්චගේතවාදිත විසෝක දස්සනා පටිවිරතෝ හෝති මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝසනට්ඨානා පටිවිරතෝ හෝති උච්ඡාසයන මහාසයනා පටිවිරතෝ හෝති ජාත රූප රජත පටිග්ගහනා පටිවිරතෝ හෝති ආමක ධඤ්ඤ පටිග්ගහනා පටිවිරතෝ හෝති ආමක මංස පටිග්ගහනා පටිවිරතෝ හෝති ඉත්තේ කුමාරික පටිග්ගහනා පටිවිරතෝ හෝති දාසි දාස පටිග්ගහනා පටිවිරතෝ හෝති අජේලක පටිග්ගහනා පටිවිරතෝ හෝති කුක්කුට සෝකර පටිග්ගහනා පටිවිරතෝ හෝති අත්තේ ගවාස්ස වලවා පටික් ගහනා පටිවිරතෝ හෝති කෙත්ත වත්තෝ පටික් ගහනා පටිවිරතෝ හෝති දෝතේය පහින ගමනානුയോഗා පටිවිරතෝ හෝති කය වික්ඛයා පටිවිරතෝ හෝති තුලා කෝට කංශ කෝට මාන කෝට පටිවිරතෝ හෝති උක්කෝටන වංචන නිකතේ සාචියෝගා පටිවිරතෝ හෝති ඡේදන වදබන්ධන විපරාමෝස ආලෝප සහසාකාරා පටිවිරතෝ හෝති සෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරයේන චීවරේන කොච්චේ පරිහාරයේන පිණ්ඩපාතේන යේන යේනේව පක්කමතේ සමාදායේව පක්කමතේ සේයථාපි නාම පක්ඛේ සකුණෝ යේන යේනේව ඩේති සබත්ත බහරෝ වඩේති ඒවමේව බික්ඛෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරයේන චේවරේන කොච්චේ පරිහාරයේන පිණ්ඩපාතේන යේන යේනේව පක්ඛමතේ සමාදායේව පක්ඛමතේ සෝ ඉමිනා අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ අජ්ජත්තං අනවජ්‍ය සුඛං පටිසංවේදේති සෝ චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තක් ගාහේ හෝති නානෝ ව්‍යංජනක් ගාහේ යක්ඛාදිකරණමේනං චක්ඛේන්ද්‍රයන් අසංවතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස වෙය්‍යොං තස්ස සංවරාය පටිපජ්ජති රක්කතේ චක්ඛුේන්ද්‍රයන් චක්ඛුේන්ද්‍රයේ සංවරං ආපජ්ජති සෝතේන සද්දං සොත්වා පේයාලම් ගහනේන ගන්ධං ගහයetva පේයාලම් දිව්හාය රසං සායetva පේයාලම් කායේන පොට්ටබ්බං කුසෙත්වා පේයාලම් මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තක් ගාහේ හෝතේ නානුබ්බෙන්ජනක් ගාහේ යත්වාදිකරණමේනම් මනේන්ද්‍රයන් අසංවතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්සවේයොං තස්ස සංවරාය පටිපඤ්ඤති රක්ඛති මනේන්ද්‍රයන් මනේන්ද්‍රයේ සංවරං ආපඤ්ඤති සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජත්තං අභ්‍යාසේක සුඛං පරිසංවේදේති සෝ අබික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටේ පත්ත චේවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කහයිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ චිතේ නිසින්නේ සොත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති සෝ ඉමිනාච අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමිනාච අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ ඉමිනාච සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ විත්තං සේනාසනං භජති අරඤ්ඤං රොක්කමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අභෝකාසං පලාල පුඤ්ජං සෝපච්ඡාබත්තං පිණ්ඩපාත පටික්ඛන්තෝ නිසේදති පල්ලංකං ආභජෙත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්වා සෝ අවිඤ්ඤං ලෝකේ පහාය විගතාවිජ්ජේන චේතසා විහෙරති අවිජ්ජාය චිත්තං පරිසෝධේති ව්‍යාපාද පදෝ සම්පහාය අභ්‍යාපන්න චිත්තෝ විහෙරති සබ්බපාන භූත හිතානුකම්පේ ව්‍යාපාද පදෝසා චිත්තං පරිසෝධේති තීනමිද්දම් පහාය විගත තීනමිද්දෝ විහෙරති ආලෝක සංඤේ සතෝ සම්පජානෝ තීන මිද්ධා චිත්තම් පරිසෝදේති උද්ධච්ච කුක්කුච්ඡම් පහාය අනුද්දතෝ විහෙරති අජ්ජත්සං වූපසන්ත චිත්තෝ උද්ධච්ච කුක්කුච්ඡම් පහාය අනුද්දතා විහෙරති අජ්ජත්සං වූපසන්ත චිත්තෝ උද්ධච්ච කුක්කුච්ඡා චිත්තං පරිසෝදේති විචිකිච්ඡම් පහාය තින්න විචිකිච්ඡෝ විහෙරති අකතං කතේ කුසලේසු ධම්මේසු විචිකිච්ඡාය චිත්තං පරිසෝදේති සෝයිමේ පංච නීවරණේ පහාය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලේ කරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පීතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ විතක්ක විතාරාණං වූපසමා අජ්ජස්සං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජම් පේතේ සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛකෝ පේයාලම් පතියං ධානම් උපසම්පජ්ජ විහෙරති සුඛස්සජ පහනා දුක්ඛස්සජ පහනා පේයාලම් චතුත්ථඥානම් උපසම්පජ්ජ විහෙරති සෝ චක්ඛුනාරෝපං දිස්වා පිය රූපේ රූපේන සාරජ්‍යතේ අප්පිය රූපේ රූපේන ව්‍යාපජ්‍යතේ උපාචිත කාය සතේච විහෙරති අප්පමාන චේතසෝත් තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං පජානාති යත්තස්ස තේ පාපකා අකුසල ධම්මා අපරිශේෂා නිරුද්ධන්ති සෝ එවං අනුරෝධ විරෝධ විප්පහීනෝ යං කිංචි වේදනං වේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝතං වේදනං නාබිනන්දති නාබිවදති නාජ්ජෝ සායතික්ඛති තස්ස තං වේදනං අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝ සායතික්ඛතෝ යා වේදනාසුනන්දේ සානිරොජ්ජති තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති සෝතේන සද්දං සොත්වා පිය රූපේ සද්දේ පේයාලම් ගහනේන ගන්ධං ගායත්වා පිය රූපේ ගන්ධේ තේයාලම් ජීවහාය රසං සායත්වා පිය රූපේ රසේ තේයාලම් කායේන පොට්ඨබ්බං පුසිත්වා පිය රූපේ පොට්ඨබ්බේ තේයාලම් මනසා ධම්මං විඤ්ඤාය පිය රූපේ ධම්මේ නසාරජ්‍යති අප්පිය රූපේ ධම්මේ න ව්‍යාපජ්‍යති උපාටිත කාය සතිච විහෙරති අප්පමාන චේතසෝ පංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං පජානාති යත්තස්ස තේ පාපකා අකුසල ධම්මා අපරිශේෂා නිරුද්ධන්ති සෝ එවං අනුරෝධ විරෝධ විප්පහීනෝ යං කිංචි වේදනං වේදේතේ සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝතං වේදනං නාබිනන්දති නාබිවදති නාජ්ජෝ සායතිත්තේ තස්ස තං වේදනං අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝ සායතිත්තතෝ යා වේදනා සුනන්දේ සානිරොජ්ජති තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස නිරෝධෝ හෝති ඉමං කොහොමේ සුම්හේ බික්ඛවේ සංකේතේන තණ්හා සංකහ විමුක්තිං ධාරේත සතෙන් පන බික්කුම් කේවට්ට පුත්තං මහා තණ්හා ජාලං තණ්හා සංඝාට පටිමුක්ඛන්ති ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති මහා තණ්හා සංකය සුත්තං අට්ඨමං